අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේ ධර්ම දේශන අවස්ථාවටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිළුම දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කමෝ හෝති සීතස්ස උන්නස්ස jigacchā pipāsā dansa makasa vātātapa sirinsapasampassāti tī කරුකටීතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ශ්‍රී ඇලන් මැතිණිය ආරාම පුරාණ විහාරස්ථානය මුල් කරගෙන දවසේ වැඩ පිළිපළවල් භාවනා වැඩ පිළිවෙල පවත්වන හැම වෙලාවෙම වටිනා කාලයක් නැත්නම් පැයකක් හෝ ඊට වැඩි කාලයක් ධර්ම දේශනාව සඳහා ගන්න. ඒ ගන්න ධර්ම දේශනාව සඳහා අපි සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච එක සූත්‍රයක් තේමා වශයෙන් අරගෙන මූල මාතෘකාව වශයෙන් අරගෙන තමයි කටයුතු කළේ. ඒ සූත්‍රය කායගත සති සූත්‍රය. ඒක අංගුත්තර මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. ඒක බොහෝ විට සතිපට්ඨාන සූත්‍රය, ආනාපාන සති සූත්‍රය වගේ බොහොම සරල සමාන්තරව ගමන් කරන සූත්‍රයක්. කායගත සති සූත්‍රය. මේ සූත්‍රයේදී සර්වචන් වහන්සේ ਸਰවචනාසගේ ඒ විචිත්‍ර දේශනා විලාස දක්වමින් මේ කායගත සතිය භාවනා කරන හැටි විස්තර බොහොම විස්තර සහිතව සාකච්ඡා කරලා දැන් අද මේ ඉදිරියෙන් තියාගත්ත පාඩේ හරියට එනකොට එසේ වඩන ලද එසේ බහුලීගත කරන ලද කායගත සති භාවනාවේ තියෙන ප්‍රතිඵල පිටු කරලා දක්වනවා. කායගත සතිය ආශේවිතාය භාවිතාය බහුලීකතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය පච්චිතාය සුසමාරද්ධාය ඉමේ දසානි සංසා පාටිකංකා බුදුචාන් වහන්සේ අර ආනාපාන සතිය වගේම කායගත සතියෙහි නැත්නම් සතිපට්ඨානෙ මුලින් හම්බෙන කොටස විශේෂයෙන් විස්තර කරලා පෙන්නලා මෙලෙස වඩන ලද ආසීවනය කරන ලද භාවිත කරන ලද බහුලීගත කරන ලද යානි කතාය වත්තු කතාය තමන්ගේ වාහනයක් වගේ යානයක් බවට පත් කරගත්ත කෙනාට තමන්ගේ වස්තුව බවට පත් කරගත්ත එක්කනට අනුත්ථිතාය ಪರಿචිතාය එහි පිහිට ආධාරය ලබාගත් එක්කනට එයින් වට කරන ලද කෙනාට සුසමාරද්ධාය මනාකොට අරබන් ලද කෙනාට ආනිසංස 10ක් සඳහන් කරනවා මොන විදියෙන්වත් හිතන්න බෑ මේ කය ගැන අනුව නැත්නම් කය අනුව ගිය සිහිය ඒ තරම් ආනිසත රාශියක් ලැබලා දෙයි කියලා. හැබැයි ඒක ඉතින් කායගත සතිය ආරම්භක යෝගාවචරණ ටීචර දැක ගන්න බැරි වෙන්න පුළුවන්. අමතර බුදුහාමුදුරෝ සඳහන් කරන නිසා සද්ධාවෙන් බාර ගන්න පුළුවන්. නමුත් ටිකක් කල එහෙම නැත්නම් දුරදිකට කායගත සතිය වඩන කෙනෙකුට මේ ආනිසංශ දැක් ගන්න පුළුවන්. ඉතින් අපි පසුගිය වාර දෙක තුනේම ගත්තේ ඒ කායගත සතිය වැඩි වීම නිසා ඇතිවෙන ආනිසංශ ඒක එතකොට පළවෙනියෙන්ම ආනිසංශ රාශිය සඳහන් කරලා තියෙන්නේ අරති රති සහෝ ඒ කියන්නේ භාවනාවේදී ඇතිවෙන කම්මැලිකම කුසලයට භාවනා කුසලයට ඇති කම්මැලිකම ඉක්මවන්න යන්න පුළුවන් භාවනාවක් තමයි ආනපාන සතිය මේ කායගත සතිය ආනපන සතියත් ඒකට සංග්‍රහ වෙන්නේ. ඉන් එපිට කියනවා නම් මේ කායගත සතියෙන් තොරව අනිකුත් බහන ගොඩක් අපේ පොත්පත්වල සඳහන් වෙනවා. ඒ සඳහන් වෙන හැම භාවනාවකම කොස්සක් තියෙනවා. ඒකේ මොකක් හරි වංචක ස්වරූපයක් සංගවිදී තියෙනවා. මේ ආනපන සතිය හෝ කායගත සතියේ ඒ කිසිම දෙයක් ඇත්තේ නැහැ. මේක පටන් ගන්න අමාරුයි. එහෙම නැත්නම් ආරම්භයේ බොහොම සුකුමයි. නමුත් අල්ලගෙන ගියොත් අර වගේ නරක ප්‍රතිඵල හෝ පසු ප්‍රතිඵල නැහැ. මේ නිසා මේ භාවනාව කරන යන එකනට පටන් ගන්නෙදී පසුබෑමක් තියෙනවා. උග දිනෙක ගත්තොත් අද භාවනා ලෝකේ විශේෂම ලංකාවේ කායගත සතිය භාවනා කරලා තියෙන ප්‍රතිත්තාමත් බඩුයි. ඒ වෙනුවට මෛත්‍රී භාවනාව කරුණා මුදිතා උපේක්ෂා එහෙම නැත්නම් අසුර භාවනා ආදී ගොඩාක් දේවල් කරලා තිබුණාට මේ කායගත සතියේ මේ දක්වන සම්දර්ශනය කරලා නැහැ හුඟ දෙනෙක්. ඒකට හේතුව මේක පටන් ගන්න අමාරුයි. මේක මේකත් එක්ක යාළු වෙන්න අමාරුයි. යම් කිසි කෙනෙක් ඒ වායසීත එවැනි සියුම් වූ මේ භාවනා ක්‍රමයක් කරගෙන හිටියොත් එයාට අධි කුසලයේ කෙරෙහි ඇති කම්මැලිකම නැති වෙනවා. අධි කුසලයේ කියලා කියන්නේ Taman දැනට කරගෙන යන දෙයට වඩා හොඳ දෙයක් හම්බ වෙච්චාම අපි ස්වභාවයෙන් පස ගන්නවා. අපේ හොඳ ගතිය ඉස්සර කරගෙන යනවා. නමුත් ඒ හොඳ ගතිය මාර්ගයෙන් වඩා හොඳ ගතිය අවචාවට ලක් කරනවා. නොසලකා හරිනවා. ඒකට කියනවා අරතිය කියලා. අධි කුසලයට ඇති කම්මැලිකම මේ කායගත සතිය පටන් ගන්නමත් ඒක තේරුම් අරගෙන තියෙනවා. මොකද අපි අනිකුත් භාවනා ක්‍රම කරනවා කායගත සතියට යන්නේ නැත්තේ ඒක බෑ ඒක අමාරුයි ඒක මුල ගන්න අමාරුයි කියලා අපිට ලේසි දේවල් අපි කරගෙන ගියාට අමාරු දේ වඩා ප්‍රතිඵල දෙන අමාරු දේ අමතක වෙනවා ඒ නිසා කායගත සතිය යම් කිසි කෙනෙකුට ආසේවිතාය භාවිතාය බහුලීකතාය කියන විදිහට අසුරක් ලැබුණා නම් ඒකට හොඳට අදහලා ඒක භාවනා කරා නම් ඒකම බහුලීකృత කරා නම් වඩා දියුණු කරා නම් අර කවදාකවත් මොනම බාධකයක් කරදරයක් ආවට බෑ කියමන පසට යමක් නැහැ. ඉදිරියට අරගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක නිසා ආරති රති සහෝ අධිකුසලයට කම්ම මේ කම්මැලි වීමක් එන්නේ. ඒකෙම තවත් හේවණල්ලක් වගේ තමයි uppannānam bhaye bērvānam uppanna aratin abhi අභිබුය Tamanට ඇති වෙන්නේ කම්මැලිකම මේ වඩා හොඳ එක තියෙදි මේ ලාමක දේ කරන ගතිය කම්මැලිකමක් විදිහට රාසනේ හඳුනන්නේ ඒක කඩාගෙන වැදගත් දේ වැදගත් විදිහට කරන්න වඩා හොඳ දේ වඩා හොඳින් කරන්න ශක්තියක් ලැබෙනවා ඒ වගේම අපි ගිය වාරේ ගත්තා බය වේරව සවෝ hoti ඒ කෙනාට වෙන කිසිම ආරක්ෂක නූලක් වෙන කිසිම බයක් සැකක් එන්නේ තමන්ගේ කය සරණ ගිය කෙනාට. අපි මේ කය සරණ යන්න නැති දන්නේ නැති කට්ටිය තමයි අනුන් සරණ යන්නේ, ගස්කොලන් සරණ යන්නේ, దేవතාවෝ හොයන්නේ, ඔක්කොම හොයන්නේ තමන්ගේ කයක තියෙන වටිනාකම දන්නේ නැති කෙනා. යම් තැනක කායගත සතිය තියෙනවා නම් තමන්ට ඒ කයට හිත යොදපු ගමන් පුහුණු කරන ලද මනසකින් නැවත කයට හිත යෙදුවොත් මොනම කෙලෙස් එකටවත් ඉන්න බෑ. යක්ෂයෙකුට ප්‍රේතයෙකුට භූතයෙකුට මාරයෙකුට තබා කෙලෙසයකටවත් ඉන්න බෑ ඒක නිසා අපි මේ සංසාරේ දුක් විඳේ මේ කය හොඳම මිත්‍රයා බවට පත් නොකර ගැනීමෙන් ඒ නිසා මේ කායගත සති භාවනාදි කරන්නේ කය තමයි හොඳ මිත්‍රයා බවට පත් කරගන්නවා ඒ ඇති කරගත්තට පස්සේ ඕනම වෙලාවක මොනම විදිහේ සැකක් බයක් අනතුරක් ඇති වෙච්ච ගමන් තමන්ගේ කායට හිත යොදපු ගමන් ඒ ඒකේ තියෙන ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ගතිය, උරගා බලන්න පුළුවන් ගතිය නිසාත් ඒකෙන් කල්ැතු ඒකට වඩලද සතිය තියෙන නිසාත් ඒක නට ඕනම තැනකදී වෙන දෙවන්නේගේ උපකරණයක වෙන ශිල්පයක අවශ්‍යතාවය නැතුව බය බෙහෙරව බය ගතිය දුරු කරගන්න පුළුවන්. ඉතින් බය සඳහන් කරන්නේ ශාසනයේ කෙලෙස් වලදී. කෙලෙස් තියෙන කෙනා බයයි. කෙලෙස් නැති වෙන්න නැති වෙන්න බය නැති වෙන ගතිය තියෙනවා. ඒකට සාක්ෂියක් විදියට, අඩයක් විදියට අපිට උරුම වෙච්ච දේ තමයි කය. ඒ නිසා ඒ කය කයෙහි කය අනුව බලන සුදුව ගත කරන භාවනාවට කියනවා කායගත සති කියලා. අනික පුරුදු කරපේකනාට ඕනම සබයකට ඕනම තලයකට ව්‍යක්ත ප්‍රතිබලව යන්න පුළුවන්. ඒ මොකද අනික් කෙනෙකුට තියෙන කිසිම සැකක් <clears throat> බයක් එන්නේ තමන් හැම වෙලාවෙම කුඤ්ඤයට ගන්නේ ආධාරකයට ගන්නේ අඩේට ගන්නේ තමන්ගේ කය ඒක ඒක පිළිබඳව කිසිම අවමානයක් අදිමානයක් නැහැ කයි ඇති ස්වරූපේ දාන. ඊගාවික තමයි අපි ඉස්සරහින් අද තියාගත්තේ කමෝ හෝති සීතස්ස උන්නස්ස jigaccha පිපාසා ඒ කය පිළිබඳව වඩන ලද භාවනා කරන ලද අසුරු කරන ලද දැනුමක් ඇති කෙනාට සීත උෂ්ණ දෙකෙන් ඇති වෙන පෙළීමේදී පුදුමාකාරී විසීමේ ශක්තියක් ලැබෙනවා. මේකට කියන්න පුළුවන් නිරක්ෂයේ තියෙන රටවල් වලට කියන්නේ සමශීතෝෂ්ණ දේශගුණයේ තියෙන රටක් කියලා. එවැනි සමශීතෝෂ්ණ දේශගුණයේ තියෙන රටවල් වල සදාහරිත බව කියන එක භූගෝලීය ලක්ෂණයක්. හැමදාම කොළපාටයි. ඒක නිසා ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ අපේ 59 60 61 62 මම මෙතන අවුරුදු ලංකාවේ ඉඳලා තියෙනවා. තාම ඊට පස්සේ බුරුමේ ඉඳලා ඇවිල්ලා නැහැ ලංකාවට කියනවා. සදා හරිත කියන වචනේ තාම සිංහලෙන් මතක තියාගෙන කියනවා. උඹලගේ රට සදා හරිතයි. හැමදාම කොළපාටයි. අපිට කන්න දෙකක් තියෙනවා. මහා කන්නේ යාල කන්නේ කියලා. ඒ කන්න දෙකේදී දිගටම රට කොළපාටයි. බුරුම රටේ තියෙන මහ කන්නේ විතරයි අනික් කන්නේ එනකොට සම්පූර්ණ වෙයිලා ගිහිල්ලා ඒක දූවිල්ලෙන් පිරලා එහෙම කෙනෙකුට තේරෙනවා මේ සමශීතෝෂ්ණ දේශගුණයේ සහිත සදාහරිත රටක ජීවත් වෙන්න වීම සමහර ආගම් වල පිළිගන්නවා ලංකාව තමයි ඒගොල්ලෝ හිතන පාරාදීසය කියලා. ඒ තරම මේකේ සමශීතෝෂ්ණ කාලගුණයේ තියෙනවා හැම ගයක්ම වැවෙනවා ඕනම කෙනෙකුට ඉන්න පුළුවන් පරිසරයක් තියෙනවා. මෙන්න මේ වගේ උෂ්ණ සහ සීතල දෙක අතර සමගතිය උණුසුම සිසිල සහ අතරේ සමගුණය කියලා අපි මේ කියනවා මෙන්න මේක ආනාපාන සතිය වඩපේකනට උතුරු කුරු දිවෙනට ගියත් ගන්න පුළුවන්. කාන්තාරයකට ගියත් ගන්න පුළුවන්. ආනාපාන සතිය වඩන එකනට මේ සමසීතෝෂ්ණ දේශගුණෙම අවශ්‍ය නැහැ. හැබැයි පටන් ගන්න නම් සමසීතෝෂ්ණ දේශගුණේ හොඳයි. ඒකෙන් පටන් අරගෙන ආනාපාන සතිය වැඩුවට පස්සේ ඒක නට ඕනෙම උණුසුම් සහිත පරිසරයක භාවනා කරනකොට ආනාපාන සතිය හොඳට වඩලා තියෙනවා පරිසරය සීතල කරන්න පුළුවන් ගතියක් එනවා. ඕනම සීතල පරිසරයක ඉන්නකොට උණුසුම් කරන්න පුළුවන් ගතියක් තියෙනවා. මේක පිළිබඳව හිතුනන්දුව පිළිබඳව කතා කරනවා නම් පළවෙනි සැරේට පිරිසක් ගියා මේ ටිබෙට් රටට මොකද ඒ ටිබෙට් රටේ ජනගහණයෙන් 100ට ප්‍රතිශතයක් හැම කෙනාම භාවනා කරන හැම කෙනාම පැවිදි වෙනවා. ඒ නිසා මොනම જાතියකවත් නැත්තරම් භාවනාව ගැන දන්න, පැවිද්ද ගැන දන්න රටක්. ඒක නිසා ඇමරිකාවෙන් ගිය කණ්ඩායම ඔය ටිබෙට් රට ගියාට පස්සේ ඒගොල්ලෝ දැක්කා ඒක තපස් જાතියක්. හැම කෙනාම පැවිද්දන් තුන හැම කෙනාම භාවනා කරන 100 ප්‍රතිශතයක් කියන්නේ ජනගහණය 100 ගාණක් ලංකාවේ එහෙම කියන්න පුළුවන් ගතියක් තාම ඒ ගියාට පස්සේ එතකොටත් ඔය දලයි ලාමතුමාගේ නම ප්‍රසිද්ධ වෙලා තිබුණා කිව්වා අපිට මේක සමීක්ෂණයක් කරන්න බැරිද කියලා ඊට පස්සේ දලයි ලාම දීලා තිනවා මම දන්න 13 දෙනෙක් විතර ඉන්නවා මේ මේ තැන්වල කියලා බලන්නේ කියලා. ඉතින් අර කණ්ඩායම් තම තමන්ගේ උපකරණත් අරගෙන ඒ කණ්ඩායමේ ඉන්න 13 දෙනා ගාවටම ගිහිලා අවසාන ඵලය උනේ එක්කෙනෙක්වත් පරිේශණයට කැමති නැහැ. පරිේශණයට යෑමෙන් අපේ විවේකේ නැති වෙනවා. මේක ආගමන රූප නැහැ. ඕගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ දියුණු රටකින් ඕගොල්ලෝ කරන වැඩේ වෙන්නේ අපිටත් වීකෙන කියන එක 13 දෙනාම ප්‍රතික්ෂේප කරා මේ පරිශෙන් මුණ දීම. ඊට පස්සේ අරගොල්ලෝ ගිහිලා මේ දලයි ලම්තුමාට සඳහන් කරා ඔබතුමාගේ මෛත්‍රී කරුණා තිබුණාට කොහොක්වත් කැමති නැහැ. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ පුද්ගලික අයිතිය. හැබැයි මේකේ ඉන්න කට්ටිය මෙන්න මෙච්චර පැය ගණන් භාවනා කරලා තියෙන කට්ටිය જાතියක් වශයෙන් කරනවා කියන්නේ. පස්සේ ඒ කණ්ඩායම කියලා මේ දලයිලා මතුමාට කිව්වා බලපෑමක් කරන්න බැරිද අපිට මේ පණිවිඩේ ලෝකෙට දෙන්න දෙතුන් දෙනෙක් හොයලා දෙන්න බැරිද කියලා. ඊට පස්සේ දලයිලා මතුමාගේ ඉල්ලීම් පිට තුන් දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ තුන් දෙනාගේ තිබුණ මේ සාමාන්‍ය ශක්තිය තමයි අම්මෝ හිම කන්දක් උඩ වාඩි වෙච්චහම ඇඳුනොත් ගලවලා උදේ වෙනකොට වටේට බම්බයක් විතර ප්‍රදේශයේ හිම දිය වෙලා ඒක උඩ උදේ වෙනකම් භාවනා කරනවා. කිසිම සීතලට මොනවත් නැහැ ඇඳුමුත් නැතුව. එහෙම නැත්තම් අයිස් දිය වෙච්ච වතුර සහිත බෙච්චීට් තුනක් උදේ වෙනකොට වේලන්න පුළුවන් ශරීර උෂ්ණයෙන් සීත රටේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔය එයා කන්ඩිෂන් හොයන කට්ටියට බොහොම අමාරු හිතා ගන්න අමාරුයි මොකද ඒගොල්ලෝ හිතන්නේ ඒක තියෙන්නේ මේ අභාන්සකේ කියලා. නැත්නම් සිසිල් කම්පැනි තමයි තියෙන්නේ මේ සමශීතෝෂ්ණ දේශගුණේ ආරම්භ දෙන එක මේ භාවනාවෙන් කරන්න පුළුවන් කියලා. ඉතින් අපිට එහෙම අමාරු නම් ඇමරිකාවට කොච්චර අමාරු වෙන්නේ නැද්ද? ඒගොල්ලෝ ඒක දැක්කා. දැක්කට පස්සේ ඒක පුදුම හිතුණා මේ භාවනා ක්‍රමයකින් පරිසරය Tamanට ඕන විදිහට සකස් කරන්න හැටි. ඒක හැබැයි තුම්බෝ භාවනා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒක සමහරට තේජෝ කසිනේද මන් දන්නේ නැහැ. ඒ වචනේ තියෙන තුම්බෝ කියන වචනය. නමුත් ආනාපාන සති පොත ලියන වෙලාවේ ලොකු ස්වාමීන් වහන්සේ මට කිව්වා මේ වාක්‍යයක් දාන්නේ කියලා පොතට ආනාපාන සතිය වඩන කෙනාට උණුසුම සිසිල් වෙනවා සිසිල උණුසුම් බවටපත් වෙනවා කියන. ඉතින් ඒකට මම මේක මැජික් එකක් වගේ තමයි මං හිතුවේ මේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සතිය විකුණන්න වෙළඳ ප්‍රචාර කරනවා කියලා. නමුත් ආනාපාන සතිය වඩනවනම් මේ උණුසුම සීසලත පිළිබඳව කවදාවත් චෝදනා කරන්නේ ඊට වැඩි පරාසයක භවනා කරන්න පුළුවන් තත්යක් එනවා. මට මේ අරක නැති නිසා බෑ මේක නැති නිසා බෑ කියන්න බෑ. ඒ කියන්නේ පරිසරය Tamanට ඕන විදිහට නතු කරගන්න පුළුවන් ගතියක්. එහෙම නැත්නම් මේ ධාතු මනසිකාරය විශාල පරාසයකට දරන්න පුළුවන් ශක්තියක් එන්න පටන් ගන්නවා. <clears throat> ඒක දැන් අද තියෙන තාක්ෂණයේ මිනිස්සුන්ගෙන් 100ක් නැති කරලා තියෙනවා. මනුස්සයාට කියනවා මේ වාහනේ යනකොට වාහනේ එයා කන්ඩිෂන් මැෂින් එක 24 තිබ්බොත් මහත්යා කැමැති නෝන අකමැති අන්තිමට මේ නිසා දෙන්න දික්කසාද වෙනවා. නෝනා කියනවලු 23ට ගන්න ඕන කියලා මහත්තයා කියන 24ට ගන්න ඕන කියලා. ඉතින් ඒ නිසා යන ගමනේ අනකම් දෙන්න රණ්ඩු කරලා දික්කසාද වෙනවා. ඒ නිසා බෙන්ස් කම්පැනි කියනවා දැන් ඔයගොල්ලන්ට දික්කසාද වෙන්න ඕනේ. එයා කන්ඩිෂන් මැෂින් දෙකක් තියෙනවා. නෝනාට 23යි මහත්තයාට 24යි ගන්න පුළුවන් කියලා. ඔන්න තාක්ෂණය. බෙන්ස් කම්පැනි ඇඩ්වර්ටයිස් කරන්නේ පරිදි මේ විවාහ වෙච්ච අයට දැන් දික්කසාද වෙන්න ඕනේ. නෝනාට 23යි මහත්තයාට 24යි ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ තරමටම අපි කාන්තාරක එළියට දාපු වැල් ගැඩවිල්ල තත්ත්වයටපත් කරලා තියෙනවා මේ තාක්ෂණය. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන වල තියෙන දේවල් ඉල්ලන්න ගියාම කිලෝරක් නැහැ. කිලෝරක් නැහැ. කද්දාක සන්තෝෂ කරන්න බෑ. නමුත් මේ වඩන ලද හිතක් ඇති භාවිත ආශේවිත භාවිත බහුලීකත මනසක් ගත්තාම භාවනා කරන අයට අපි උපරිම සලකන්න ඕනේ. ඒක පිළිබඳ කිසිම වාදයක් නැහැ. නිසා භාවනා මධ්‍යස්ථාන සැලසුම් කරන අය උපරිම සැප දෙන්න උත්සාහ කරාට භාවනා කරන කෙනා වෙන්නේ මොකද්ද? එච්චර සැප තියෙන තැනක් නොවුනත් කොයි තැනකුණත් භාවනා කිරීමට හැකියාව, පරාසය, දැරීමේ ශක්තිය, ප්‍රතිශක්තිය Taman තුල වැඩිලා නැත්තම් ඒ කියන්නේ මොන භාවනා කරුවත් කායගත සතිය වැඩිලා නැහැ. කායක සතිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න යට උදේකත් භාවනාවත් මධ්‍යහනේ භාවනාවත් හැන්දෑවේ භාවනාවත් උණුසුම සිසිලස තියෙනකොට ඒක ගලපගන්න එක එහෙම නැත්නම් මේ අෂ්ටෝක ධර්මේ කම්පා නොවෙන එක එහෙම නැත්නම් අපි කිව්වොත් කුසීත වස්තු තමයි ਸਰවචනසේ සඳහන් කරන්නේ දැන් හරි සීතලයි කියලා භාවනා කරන්නේ නැත්නම් දැන් හරි උෂ්ණයි කියලා භාවනා කරන්නේ මේවට කියනවා කුසීත වස්තු කියලා ඒ වෙනුවට ඒක විරිය ආරම්භ වස්තුවක් පාටපත් කිරීමේ යෝනිසමනසිකාරයක් සර්වචනanse පෙන්නනවා. සීත වේලාවක භාවනා කරන්න වෙච්ච වෙලාවක තමන්ගේ ඇඟ කියනවනම් දැන් හරි සීතලවට වැඩිය හොඳයි පොරවන බුදිය ගන්න එක කියලා කල්පනා කරන්න කියලා කියනවා මේ ජීවිතයේදී ලබාගත යුතු මේ මාර්ගයක් හෝ ඵලයක් හෝ විස්තරයක් නැති වෙලා මැරිලා සීත නරකේ කියන එකට වැටෙන්න උනොත් ওই විදිහට නටන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට හිතා ගන්න බැරි සීතලකට වැටෙනවා. ඒක නිසා එවැනි දෙයකට නොයන්න නම් මේ දැනට තියෙන සීතල නිදහසට කාරණාවක් කරගන්න නැතුව උත්සාහයක් කරන්න කියලා. ඉතින් අර ඉන්දියා මේ අටුවාවේ කතාවක් තියෙනවා. ඒකේ ලංකා වුණා කියලා තමයි කියලා තියෙන නමුත් ඒක පසුමත් ඒක බලනකොට මොකද්ද නොගැලපෙන ගතියක් තියෙනවා. බොහෝම තලතුණා පිළිගන්න ස්වාමීන් වහන්සේ නමක් අරන් එකට ඇවිල්ලා තියෙනවා. ඉන්නකොට ආගන්තුක සත්කාරයට ඉඳලා තියෙන්නේ තරුණ ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි දැනගෙන තියෙනවා අසවලා එන්නේ කියලා. ඉතින් ඒ ශාංශ කුටිය සුද්ධ කරලා හරි ගසලා දීලා තියෙනවා. ඒතකොට කියලා තියෙනවා එදා හිම වැටෙන දවසක් කියලා. සාමාන්‍ය ලංකාවේ එහෙම හිම වැටීමක් වෙන්නේ සමහරට නුවරඑළිය පැත්ත නම් සමහර වෙලාවට තියෙනවා. නමුත් අර ස්වාමීන් වහන්සේ ගහක් යට ඉඳගෙන භාවනා කරනවා. පොඩි හාමුදුරුවෝ ගිහිල්ලා කෙවලු වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ කුටියලා ඇති හොඳයි. කියනලු අර කෙලිය භාවනා කරන. ආයෙසරයක් ගිහිල්ලා කිව්වලු අවසරයි ස්වාමීන් වහන්සේ කුටිය පහසුකම් තියෙන හොඳයි කියනවලු එළිය භාවනා කරනවා. ඊට පස්සේ කිව්වලු අවසරයි ස්වාමීන් මේ සීතලේ ඉඳලා ලෙඩ වෙයි කියන එකටයි මම මේ කිව්වේ. මට තමා වෙන්නේ. ඊට පස්සේ මම ආත්මේ බයට තමයි එළියේ ඉන්නේ කිව්වලු. මම මේ සීතලට බය නිසා තමයි මාත් එළියේ ඉන්නේ කිව්වලු. ඉතින් ස්වාමීන් සීතලට බය නම් ඇතුළට යන්න එපා. නෑ නෑ මේ ඔය ඇතුළට ගිහලා කැප හොයන්න ගිහලා භාවනා වර්ධගත්තොත් සීත නරකයට ගියොත් මට මේටේට විඳවන්න වෙන නිසා එච්චරම දැන් අමාරු නෑනේ ඕන්න යන්න පුළුවන් නේ මම ඒ නිසා තමයි භාවනා කරන්නේ කියලා. ඒක මේ අටුවාචාරින් වහන්සේලා මේ කුසීත වස්තුවක් කරගන්න එපා සීත වැඩිකම කුසීත වස්තුවක් කරගන්න එපා උෂ්ණ වැඩිකම එහෙම කරලා නැත්නම් එවැනි මානසිකත්වකින් භාවනා කරලා කායගත සතියෙත් නම් තමන් මනසිකාරය යොදන්නේ. කායගත සතිය නම් ආයෝජනය වෙන්නේ එnde ende ende ende අර විශාල පරාසයකට දරා සිටීමේ ශක්තිය ඇති වෙනවා. ඉතින් ඒ නිසා වඩන ලද කායගත සතිය ඇති කෙනා කවදාකවත් මේ උණුසුම සිසිලස කියන එක නිදහසට කාරණාවක් කරගන්න උත්සාහ කරලා බලනවා. පුළුවන් තරම් ඒ සීතලතියෙදිත් උණුසුමතියෙදිත් භාවනා කරන්න. හැබැයි මේක කාට බටවන්න යන්න නරකයි. ඔබ භාවනා කරන්න ඕන ඔබ සීතලුසුම දරන්න ඕන කියලා අපිට කාටවත් කියන්න බෑ. නමුත් Tamanට ආදර්ශයක් ගන්න පුළුවන් මට යම් හේකින් යම් තැනකදී මේ රස්නිය වැඩි උණුසුම මදි වැඩි කියලා චෝදනා කරන්න වුණා නම් ඒක මේ පරිසරයේ තියෙන රස්නිය උණුසුම නෙවෙයි වැඩි මකට භාවිත හිතක් නැති නිසා විශේෂයෙන්ම එහෙම කියන්නෙම භාවිත නැති හිතක් නිසා ඒක වෙන්න පුළුවන්. නමුත් ඒ කටපරිසම් කරන හිත බලන්න. නොකිය හිටපන්. මේක භාවනාවක් නෙමෙයි කරන්නේ. අන්න ඒ මට්ටමට යනවා නම් ඒ කියන්නේ යා කායගත සති භාවනාව නෙවෙයි වෙන මොකක්දෝ කරනවා. ඒ තාක් ඒක නා භාවනාවේ මූල ප්‍රවාහයට අහු වෙලා නැහැ. දැන් මේ අද අපි මේ ඉඳ ලංකාවේ මේ தත්ත්වෙ දිහා බලනකොට දැන් අවුරුදු 20කට දීකට ඉස්සලා කායගත සතිය කියන එක කොනම තැනකවත් කොහොමඩක්වත් සාකච්ඡා වෙලා නැහැ. සාකච්ඡා වෙලා තියෙන්නේ ওই චතුරාර්යක භාවනා Brahmචර්ය එහෙම නැත්නම් අපමා අපමත්ත භාවනා ටික විතරයි. කායගත සතියක් තිබිලම නැහැ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙන විදර්ශනා පරපුරේ පොතේ ලියලා තියෙනවා මේ සාමාන්‍ය ප්‍රමාණයට ওই චතුරාර්ය භාවනා එහෙම නැත්නම් ඔය අපමඤ්ඤ භාවනා ටික කරලා උන්වහන්සේ ආරණ්‍යයකට ගිහිලා තියෙනවා. ගමේ පන්සලේ පැවිදිච්ච කෙනෙක් විදියට ගිහිලා ඒ ස්වාමීන් වහන්සේලායින් කියලා තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපිට භාවනා ටිකක් කරගෙන ඉන්න ඕන නිසා මෙහෙට ආවේ. ඊට පස්සේ කිව්වලු හොඳයි හොඳයි එහෙනම් චතුරාර්යක භාවනා මේ මෙත්ත කරුණා මුදිතා භාවනා ටික කරන්න. ඊට පස්සේ කිව්වලු ඒ ටික නම් මම කරලා තියෙන ඉන්නේ. නෑ අරන්නේ ඉන්න අපිත් ඔච්චර තමයි කියන්නේ වෙන එකක් නෑ කිව්වා. ඊට පස්සේ ලොකු සංචේ හොයාගෙන හොයන යනකොට කිසිම කෙනෙක් ලංකාවේ ඒ චතුරාර්යක භාවනාව සහ ආරක්ෂක භාවනාව අතර කායගත සතිය වැඩිමක් වෙනද අපිට පරපුරක් තිබිලාම නැහැ. පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ පරණ පුස්කොළ පොත් කලපිරිබඳින්න ගියාට පස්සේ ඒ වගේ තියෙන අකුරු කියවනකොට අතනින් මෙතනින් කෑලි ටිකක් හම්බෙලා තියෙනවා කායගත සතියේ. ඊට පස්සේ ගිහිල්ලා පන්දිස්වාංශ කියලා තියෙනවා මෙන්න මේ මේ පුස්කොළ පොත්වල මේ ටික තියෙනවා. පුළුවන් නම් මට තව පුස්කොළ පොත් ටිකක් හොයලා දෙන්න මේක හොයන්න කියලා. අතනින් මෙතනින් පුංචි කැලි ටිකක් මිස කවදාකවත් තිබිලා නැහැ. පස්සේ පන්දිස්වාංශ ආර්දනා කළා තියෙන අපේ ලොකු සාංශයට ඔය ටික හරි හෙලි කරන්නයි කියලා. ඊට පස්සේ ওই මහසි භාවනා ක්‍රමය ආවට පස්සේ ලොකු සාංශල පේනවා මේ සම්පූර්ණ gediy පිටින් මේකේ තියෙනවා. අර අර මුළු ලංකා ඉතිහාසය පුරාම හොයාගන්න බැරි පුස්කොළ පොත්වල නැති දේ මේ දෙයක්කට පස්සේ පන්දිසංශේ ආර්දනා කළ තියෙන ලොකු සංශිට ඕක පොතකට ලියලා තියන්න එහෙම නැත්නම් දැන් අදාපි ඉන්නකොට අපිට කායගත සතිය හම්බෙලා ඒකේ වටිනාකම අපි දන්නේ එදා ඒ කියන්නේ 1930 40 50 වසරවල පලාතක තිබිලා නැහැ පස්සේ ඒකට පොතට නම දැම්මේ විදර්ශනා පරපුර කියලා. එතකොට විදර්ශනාවක් හෝ කායගත සතියක් හෝ පරපුරක් තිබිලා නැහැ. මේ මහසි භාවනා ක්‍රමයෙන් පස්සේ තමයි මේ ඔක්කොම ආය මස් පිළිලා සම්පූර්ණ වෙලා ආවේ. ඒ ඉතික් භාවනා කරපු එනතන් අපි කියන ওই කායගත සතිය වගේ දෙයක් අඳුනලා දෙන්නේ ඉස්සෙල්ලා කරපු භාවනාව තමයි අදත් ලංකාවේ වැඩිපුර තියෙන්නේ. ඉතාමත් සුළු පිරිසක් තමයි කායගත සතිය කරන්නේ. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ දෙයියෝ ගැන, බ්‍රහ්මයෝ ගැන, අරව ගැන, මෙව ගැන භාවනා කරාට මේ මට හම්බ වෙච්ච මේ manussත්ත්ව ප්‍රතිලාභය මේ manussාත්මේ වටිනාකම කවුරක්වත් හිතන්නේ මේ කුණු පංචස්කන්ධ කී කියා මේකට කතා කර කර හිටියට කය අනුගේ සීය පාතනවායි කියලා. ඒ විතරක් නෙවෙයි කායගත සතිය වඩන හැම කෙනාම පශ්චාත්තාප වෙලා තියෙනවා පසුබාලා තියෙනවා. ඊට වැඩි අහනවා ඇයි ස්වාමීන් වහන්සේ මේක කියලා දෙනවට අපිට මෛත්‍රී භාවනා කියලා දෙන්නේ නැත්තේ? ඇයි ස්වාමීන් වහන්සේ මේ වෙනකොට අපිට කරුණා භාවනා කියලා දෙන්නේ නැත්තේ? කියලා හැමදාම කනපින්දා ධර්ම සාකච්ඡාවලදී මේකේ කොච්චර ගැඹුරක් තියනවද කියනවනම් ඒ කියන්නේ මේ කායගත සතිය වඩලා ඒකෙන් උණුසුම සිසිලස බඩගිනි පිපාතාව නැති කරගන්න පුළුවන් දංශමකස වාතාතපාදී බඩගාලා දුවන විදින දසින මధుරවංගෙන් අයින් වෙන්න පුළුවන් කියන එක දරා ගන්න පුළුවන් ගතිය විස්තර කරන්න ඕන නිසා විස්තර කරන තැන විස්තර කරන ප්‍රස්තාව ලබා ගන්න සාරිපුත්‍ර සාංශය ওই දසුත්තර සූත්‍රය කියනවා තමන්ට උත්තාමත්ම ජීවිතයක අවශ්‍යම කරන ධර්ම වෙන අප්‍රමාදය දැනගත්තාට පස්සේ ඒ අප්‍රමාදයෙන් සතිය වැඩුවට පස්සේ මොකද්ද කරන්න ඕනේ කියලා ඒ කියලා තියෙනවා කායගත සති සාත සහගත. මේ කායගත සතිය මිහිරියාවෙන් කිරීම. මොකද ඒ තරම් මේක එපා වෙන සුළුයි. මේක ස්වභාවයෙන්ම එපා වෙන සුළුයි. ඒ නිසා ඒක ලොකුම මිහිරියාවස් මේ මිහිරි ගතියට මధుර ගතියට සාත කියන වචනේ පාවිච්චි කරන පාවිච්චි කරනවා කායගත සති සාත සහගතා ඇයි එහෙම කියන්නේ ඕනම කෙනෙක් බලන්න කායගත සතිය කරලා තියෙනවනම් කයට හිත ගිය ගමම්ම නොබෝ වේලාවකින් නිදිමත වෙනවා. නොබෝ වේලාවකින් කම්මැලිකම වෙනවා. නොබෝ වේලාවකින් ඒකාකාරී වෙනවා. නොබෝ වේලාවකින් සැකයෙනවා. නොබෝ වේලාවකින් බයක් එනවා. අසරණ ගතියක් එනවා. එතකොට පුදුම විදියට කලබල වෙනවා මේ තනියෙන් භාවනා කරන්න හොඳද ගුරුරෙක් නැතුව හොඳද අරණ්‍යයක් නැතුව හොඳද පැවිදි වෙන්න නැතුව හොඳද මේ භාවනා ෂෝක් එකට යනවා භාවනාදී ඇති වෙන මේ කායගත සතියේ හිත ගිය ගමන් අසහත ලක්ෂණය මත වෙනවා අමිහිරියාව මත වෙනවා අප්‍රසන්න ගතියක් මත වෙනවා පිය රූපං සාත රූපං ප්‍රනීත මිහිරි ගතිය මේක නෑ ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් පටන් ගන්නකොටම මේ කායගත සතිය assume අමාරුයි ආරම්භේ නිසා මේකට උස්සස්ම වටිනාකම දීලා ලාමක කුසල් කෙරේ බැඳෙන්නේ නැතුව මේ ගරු කුසලයට බැඳෙන්න ඕන කියලා පෙළඹෙන්නේ ජනගහනයේ 100ට කීයක්ද කියන්න බෑ. අනිවාර්යයෙන්ම 150ට අඩුයි. ඉතාලම සුළු ප්‍රේක්ෂකට තමයි මේ කායගත සතිය වටනාකම තේරෙන්නේ වටනාකම තේරිලා විතරක් නෙවෙයි. ඒකේ මතුවෙන මේ අමිහිරියාව, දරතය, පරිලාහය එනකොට ඒ තියෙද්දිත් මේක කරගෙන යන්න ඕන කියන වගේ නිකන් අර නෙල්ලි ගෙඩියක් කනකොටම තද ඇඹුලක් එනවා, පැංගිරි ගතියක් එනවා. නමුත් කකා කකා යනකොට මේක මිහිරියාවක් වෙනවනේ නෙල්ලි කාපුව අත කටෙන් වතුර ටිකක් බිව්වක් පැනින හැවෙනවනේ. ඒක ඒක ටිකක් කකා ගියාට පස්සේනේ තියෙන්නේ. නමුත් නෙල්ලි ගෙඩිය කටේ දානකොටම පැංගිරි අන්නේම ගතියක් කායගත සතියේ තියෙනවා. නමුත් ඒ බව දැනගෙන කායගත සතියට ගිහිල්ලා ආශේවිත භාවිත බහුලීගත කෙරුවොත් Tamanට නොදැනීම මේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවෙන ගතිය උනත අපට කියන්න පුළුවන් මේ කුසීත වස්තු මේ බඩගිනි මේ බඩ පිරලා වැඩි මේ සීතලයි මේ උෂ්ණයි මේ ගමනක් යන්න තියෙනවා මේ ගමනක් ගිහිල්ලා ආපු ගමන් ආදි වශයෙන් අපේ හිත දහසකුත් එකක් නිදහසර කරන්න පෙන්වනවානේ එන්නේ නිදහසර කරන්න පෙන්වීම වෙනුවට සීතල උෂ්ණ බඩගිනි පිපාසාව ගමනක් යන්න තියෙනවා ගමනක් ගිහිල්ලා ආවා ලෙඩ වෙන්න තියෙනවා ලෙඩ වෙලා පස්සේ ආවා කියන එක විරියාරම්භ වස්තුවක් පාටපත් කරගන්න කෙනාට කයම තමයි අරමුණු කරන්න වෙන්නේ නිමිති කරන්න වෙන්නේ. ඒක නිසා ආනාපාන සති භාවනා කරත් සතිපට්ඨාන භාවනා කරත් පහදිරියම යෝගාවචරයා පුලුල් පතේකට ඉදිරිපත් වෙනවා ආනාපාන දිගේ ගියත් පිම්බි මැකිලිමේදී ගියත් අසුබෙ දිගේ ගියත් ධාතු මනස්කාරයේ ගියත් සම්පජඤ්ඤ භාවනා දිගේ ගියත් පුළුල් පතේකට මතු වෙනවා ඉදිරියට යන්න යන්න යෝගාවචරය මොන සැකයක් ආවත් මොන කරදරයක් ආවත් ඉරියව්වට හිත දැමීම පුරුදු කරගත්ත දවසේ හතර ඉරියව්වම භාවනාවක් පාටපත් වෙනවා ඊට පස්සේ යෝගාවචරයට මේ භාවනා මධ්‍යස්ථානද නැද්ද මේ ඉඳගෙනද මේ හිටගෙනද මේ ආනපානෙද මුලැමැදාගද මොකක්වත් ඕනේ ඉන්න ඉරියව්වට හිත දැමීම භාවනාවේ කායගත සති කියනකොට මෙහෙම කියත හැකියි භාවනාවේ මුලත් කායගත සතිය, මැදත් කායගත සතිය, අවසානෙත් කායගත සතිය. ඉන් එහාට මේ අනම්මන හොයන්න යන්නේක පැහැදිලිවම පේනවා. සත්‍ය නিত্য හරිදී තියේදී මේ සරකෝ හොයා විදිනවා. ඒ නිසා මේක කරනකොට කොහොමදයි උෂ්ණ සීතල දරාගන්නේ කොහොමදයි jigaccha pipasa කියන බඩගිනි පිපාසා එනකොට කොහොමද ඒකට දරණ ගතිය එන්නේ කියලා දැනගන්න අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපි ආනපාන සතිය භාවනා කරගෙන යනවා නැත්නම් කායගත සතිය වශයෙන් ඉඳගෙන ඉන්න ඉරියව්වේ භාවනා කරගෙන යනවා සක්මණේ හරි කමන්නේ කරගෙන ඉන්නකොට Tamanට ඉන්න තැන අවසර වැඩි ඒක නිසා Tamanට වෙහෙස කරගතිය දරතය පරිලාහය එන්න පටන් අර ගන්නවා එන්න පටන් අර ගන්නකොට අපේ හිත নানা ආකාරයෙන් කියනවා පිටරටක එහෙමනම් කියයි ස්කින් කැන්සර් එනවා අවුවේ ඉන්න හොඳ නැහැ. අවුව වැටෙන්න හොඳ නැහැ. নানা ආකාර ලෙඩ වෙනවා ඒ නිසා මේ ඇතුළට ගිහිල්ලා බලන්නකෝ ඊට වැඩි කොච්චරද හොඳයි කියලා අරකේ උස්සලා දාන්න උගුලවල දාන්න අපේ හිත දහසකුත් එකක් නිදහසට කන්නු ගේනවා. නමුත් කායගත සතිය පිළිබඳව ලෑස්ති මනසකින් යන්නේකනට පුළුවන් නම් මේ මම මෙතෙක් කල් හිටියේ අවුව නැති තැනක දැන් අවුව ආවා. ඒ නැත්තම් මෙතෙක් හිටියේ සාමාන්‍ය උෂ්ණත්වයේ දැන් තද උෂ්ණත්වයට ආවා කියලා. කාට හරි පුළුවන් නම් නැගිටට කමක් නැහැ. නැගිටින්න ඉස්සරලා මේ මෙතෙක් හිටපු ප්‍රමාණයදී මට කය වැටුනේ කොහොමද? දැන් මේ උණුසුමෙන් ඇවිස්සුනාට පස්සේ මට කය වැටෙන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් බලලා යන්න. මේ හම්බෙච්ච අවස්ථාවේ ඒ අත්දැකීම, ඒ අත්විඳීමේ ඒ හැඟීම, ඒ විඳීම බලලා යන්න තරම් ඉවසිල්ලක් තියෙනවා නම් එයාට කමටහන් වාර්තාව ලියනකොට කියත හැකි මම මේ සීතලේ නැත්නම් සමශීතෝෂ්ණ වෙලාවේ භාවනා කරනකොට මට කය වැටුනේ මෙහෙමයි. නමුත් උණුසුමකට වැටුණාට පස්සේ අපි කියනවා අසහනයකට කරදරයටපත් වුණාට පස්සේ කය වැටුනේ කොහොමද කියන මේ වාක්‍ය ලියා ගන්න නැතුව නැගිටින මිනිසයා කළ යුතු වීදන් ඔක්කොම කරලා කිසිම ලාභයක් ලබා ගන්න නැතුව පශ්චාත්තාප වෙන කෙනෙක් වෙනවා. නිසා නැගිටින්න එපා කියන එක නෙවෙයි මම මේ මතු කරලා දෙන්න දෙන්නේ නැගිටින්න ඉස්සර වෙලා මේ නැගිටින්න හේතු වෙච්ච කයේ විපර්යාසය. මේ හිඳපු තැන ඉඳලා දැන් මේ අපහසුතාවට පත් වුණා පස්සේ මට කය වැටෙන කොහොමද කියන එක දැනගෙන ඒක අහුලගෙන ඒක බුද්ධි විඳගෙන නැගිටලා ඒක කමටහඬ දාන්න පුළුවන් නම් ප්‍රතිඵල දෙකක් තියෙනවා. එක තමන්ගේ කමටහන් වාර්තාව ඉතාමත්ම ප්‍රායෝගිකක් වෙනවා. කොහොම සාරු කරනු ඇතුව. හෙට අද නැගිටට වැඩිය තව චිත්තක්ෂණයක් ඉඳලා නැගිටින්න පුළුවන් ඉවසීමේ ශක්තියක් එනවා. දැන් අද මම රස්නේ එනකොටම නැගිටලා ගියා. ඒත් මම අල්ලගත්ත කොනක්. මේ රස්නේ වෙනකොට ඇඟ ඉන්නේ නැහැ. ඒක තැනක ඉන්න කැමති නැහැ. සීතලේ ඉන්න කැමති. ආ ඒක වார்த்தාවට දැම්මා. අනිත් දවසේ ඊට පස්සේ දැන් දන්නවා දැන් ඕන ඇඟ ඇවිස්සුණා. නැගිටින්න හදන්නේ බැරිද තව චිත්තක්ෂණයක් එන්න. අනන්තවත් පුළුවන්. ආ එහෙම ටික ටික ටික ටික වැඩෙනකොට ඒ වැඩෙන ශක්තියට කියන්නේ ප්‍රතිශක්තිය කියලා ඉවසීමේ ශක්තිය කියලා වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න තමන්ගේ ශරීරය වෙනදා හිතා ගන්න බැරි විදියට මේ උණුසුමට සිසිලසට දරා ගැනීමේ ශක්තිය එනකොට සරලව සිදුවෙන දේ තමයි කයත් එක්ක ගත කරන වෙලාව වැඩි වෙනවා. ආනාපානයත් එක්ක ගත කරන වෙලාව වැඩි වෙනවා. එතකොට මේ උණුසුම සිසිලස නිසා ඇතිවෙච්ච විපිරියාසයත් තේරුම් ගන්න පුළුවන්. වැඩි වෙලා ඇසුරු කිරීම නිසා කය පිළිබඳ විස්තර ආනාපාන පිළිබඳ විස්තර ඉදිරිපත් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේ යෝගාවචරයට පැමිණෙන හැම කලදරයකදීම මගේ කය කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ මේකට? මගේ හුස්ම ටික කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියන එක දැනගත්තොත් එයාට තේරෙවි මේ උෂ්ණත්ව හැම අංශකයකටම වැඩි වෙන උෂ්ණත්ව අංශකයකටම අපේ ආස්වාද ප්‍රසවාසයේ හැසිරීම වෙනස් වෙනවා. ආස්වාද ප්‍රසවාසය වැඩ කරන හැටි බැලුවොත් ඒ හුස්ම නාසිකයේ අග නාසයේ අග හිල රොම්බසාකාරයකට තියෙන. ඒ රොම්බසාකාරයේ පැතිකඩ හතරක් තියෙනවා. නිකන් තල්ලු වෙලා ගිය ඍජුකෝණාශ්‍රයක් වගේ රොම්බසේ කියලා කියන රොම්බසාකාරය තියෙන. මේ හතරේ හතර පොළ පඨවි ආපෝ තේජෝ නියෝජනය කරනවා. තේජෝ ධාතුව වෙනසක් ඇති වෙච්ච ගමන් හුස්ම වදින තැනේ පුංචි වෙනසක් ඇති වෙනවා. ඒක සාමාන්‍යයෙන් උස්ම සීතල උණුසුම බයේ දුවන මිනිහට අල්ලන්න හම්බ වෙන්නේ සීතල හුලං වදිනකොට වැටෙන තැනත් ඒක උෂ්ණත්වය වැඩි වෙනකොට වැඩි වෙනකොට හැපෙන තැනත් නාසිකාග්‍රේ වදින තැන අනුව වෙනස් වෙනවා ඒ වගේ පරිසරයේ උණුසුම සිසිලස කම්පන චංචල ගති වැගිරෙන පිඩු කරන ගති සෑම දෙයක්ම මේ හුස්ම කියන එක ඇතුලේ වාර්තාගත වෙනවා. ඒක දිහා ප්‍රධාන වෙනස්කම් දිහා බලන ඉන්නකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ හුස්මේ හැසිරීම මේ හතරමහා ධාතුන්ගෙන් අජත්ත බහිද්දා දෙකේ වෙනසත් එක්ක කිට්ටු සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා ඕන කෙනෙක්ගේ හුස්ම බලලා කියන්න පුළුවන් එයා ඉන්නේ මොන විදිය ආවේගයකද කියලා. එයා ඉන්නේ සුවයෙන් පවතින දෙයකද, දැවෙන තැවෙන තැනකද, කනගාටුවකද ඕන දෙයක් හුස්මෙන් කියන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේට නම් අනුගේ හුස්ම දිහා බලලා කියන්න පුළුවන්. නමුත් අපට බෑ. නමුත් අපට පුළුවන් අපේ හුස්ම ගැන බලන්න. Tamante යන හුස්ම Tamange ආකල්ප පිළිබඳ ආවේග පිළිබඳව ප්‍රධාන නියෝජනයක්. ඒක දකින්ද හුස්ම වෙනස් උෂ්ණත වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙද්දි මේක දිහා බලන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒක බලන්න ගන්න උත්සාහය නිසා අන්තිමට වෙන්නේ මොකද්ද මේට වැඩිය පරාසයක් තුල විශාල පරාසයක අපිට ආනපන සති භාවනා කරන්න පුළුවන් කායගත සති භාවනා කරන්න පුළුවන් කියලා Tamanට තේරෙන්න පටන් අරගනි. ඒ වගේම බඩගින්නක් පිපාසයක් එනකොට ඒන ආකල්පත් එක්ක ඒන අපේ ඇඟේ ඇති වෙන හැඟීම් එක හුස්මේ තද සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධතාව දකින්න මේක ආපු ගමන්ම මේ කැම ටික වෙලාවට හම්බුන්නේ වතුර ටික වෙලාවට හම්බුන්නේ නැත්නම් කැම හොඳ වැඩි නැත්නම් නරක වැඩි කීක කරන එක කරන්න ඒකේ ප්‍රශ්නයක් නෑ නමුත් ඒකට ආනාපානට ඇති සම්බන්ධේ ආනාපානේ හෝ කායගත සතිය ටික තියෙන වෙනස බලාගත්තොත් තව කෙනෙක් නලියනකොට හොඳට තේරෙනවා මොකද නලියන්නේ කියලා ඉබේ කෙන්දිරි ගෑවෙන ලෙඩකි බඩගිනි. ඉතින් ඕක කියන්නේ තෝ කවුරු නැටුවත් නලියන නලියවිල්ලෙන් හිතා ගන්න පුළුවන් මේ අහවල් ගායේ තමයි තියෙන්නේ කියලා. අම්මා තමන්ගේ දරුවා හඳුනාගන්නේ දරුවා කියන දේ අහලා නෙවෙයි. ඒ දරුවගව හැසිරීම බලලා තමයි. ඉතින් අම්මගේ තියෙන ඒ ආදරය දරුවන් කෙරෙහි මවුනෝන කියලා කියනවනම් ඇයි තමන්ට බැරි තමන්ගේ ශරීරයට තමන්ගේ කුසින් වදාගත්ත දරුවෙක් වගේ ගෞරව සම්ප්‍රයුක්තව මේ සතිපට්ඨාන යොදලා බලනවනම් මේ ශරීරය කියලා කියන්නේ ලෝකේ තියෙන තාමත්ම සියුම් යන්ත්‍රය. ඒ යන්ත්‍රයේ සියුම් බව විතරක් නෙවෙයි <clears throat> ලෝකින ඕනම සතෙකුට වැඩිය හැඩගැහිීමේ හැකියාව තියෙන නිසා මිනිස්සයා ලෝකේ හැම තැනම දකින්න හම්බ වෙනවා. උතුරු කුර දිවයිනේ දකුණු කුර දිවයිනේ කාන්තාරේ හිම තියෙන තැන්වල. මොකද වෙන කිසිම සතෙක් නැහැ ලෝකේ ඔය හැම තැනම භූ විෂමතා ලක්ෂණ වලට හැඩ ගැහෙන්න පුළුවන්. මේකත් සරුවච්චන් ආංශිකේ සර්වඥතා ගුණයක්. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදී ඒව ඔක්කොම හරහා ගිහිලා තමයි පස්සේ මතක් කරලා කිව්වේ ඔය උෂ්ණත්වය කොච්චර වැඩි වුණත් සීතල කොච්චර වැඩි වුණත් බඩගින්න කොච්චර වැඩි වුණත් පිපාසය කොච්චර වැඩි වුණත් මැසි මඳුරු වදුරු මොනවා ආවත් මේ ශරීරය මේ විදිහට තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් ගතිය වළක්වන්න මැසි මඳුරවන්න බෑ බඩගින්නට බෑ උණුසුම සිසිලට බෑ එනිසා ඒනේන වෙලාවේ කායට සාපේක්ෂව කායගත සත්‍යයට සාපේක්ෂව බලනකොට මේක ටික ටික ටික ටික වැඩෙන හැටි හිතා ගන්න බෑ. එහෙම කියලා තමයි අන්තිමට අර විදිහට හිම කන්දක් උඩ වාඩි වෙලා ඒක උදේ වෙනකොට මුළු රැයම භාවනා කරලා උදේ වෙනකොට වතුර ප්‍රදේශයක් හිම දිය කරන මට්ටමට යන්න පුළුවන් වෙනකොට ඒක විද්‍යාවෙන් කවදාකවත් පෙන්වන්න බෑ. හැබැයි ඒ දේ කරන්ඩ දලලමතුමා කියලා තියෙනවා ඇය දාදා පන්නලා භාවනා කරලා තියෙනවා. ඒක මේ ආධුනිකයෙක් වැඩක්වත් පුරුද්දට මේ මේ පරිශන සඳහා කරන එකක් නෙවෙයි. පැය 10000 භාවනා ගියාට පස්සේ මේ ශරීරය කියලා කියන්නේ අපි හිතන මේ පුංචි පටු උෂ්ණ සීමාවේ ජීවත් වෙන. එතන මේ පටු බඩගිනි පිපාස සීමාවක ඉන්න කන්නේ විශාල පරිසරයකට දරන්න පුළුවන්. අද තියෙන මේ ඥානයයි තාක්ෂණයයි සියල්ලම නිසා අපි පුදුම පටු භාවයකට පත් වෙලා තියෙනවා. ඒසාවට බුද්ධ පුත්‍රයෝ කියන්න බෑ. බුද්ධ ද්විත්‍රකාව කියන්න බෑ. මොකද සර්වඥාන්සේ රජ කුලයක ඉපදිලා රජපැටියෙක් වෙලා ගිහිගිය අතහැරලා ගිහිල්ලා පරාසය දැකලායි කතා කරන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ මේ සුඛෝපභෝගීව රජ විධානයක් නිකුත් කරනවත් නෙවෙයි. හිඟන්නේක ඉපදිලා හිඟනකමෙන් කතා කරනවත් නෙවෙයි. මේ පරිසරය දැනගෙන කතා කරපු නිසා යම් කිසි කෙනෙකුට තමන්ගේ දරුවෙකුට උපරිම දැරීමේ ශක්තියක් දෙන්න ඕනේ නම් ඊවසීමේ ශක්තියක් දෙන්න ඕන නම් ඒ කෙනාට ආනාපාන සතිය පුරුදු කරන්න. ඕනේ කරදරයක් අපි කිව්වොත් මේක තවදුරට විස්තර කරනවා නම් විභාගයක් පෙළීම නිසා ඇති වෙන පශ්චාත්තාප නිසා සියජීන සාගන්න ඕනකමක් නැහැ. ආනාපාන සතිය වගේ භාවනාවක් කරලා තියෙනවා. තරගයකට ඉදිරිපත් කරලා පෙරදුණයි කියලා පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. මොකද මේ හැම එකටම පුරුදු කරන ගතියක් වෙනවා. කිසිම කෙනෙකුට හිතෙන්නේ නැහැ. මේ ආනාපාන සති නැත්නම් කායගත සති වැඩුවොත් මේ අස්ලෝක ධර්මයේ කම්පාණී කම්පා වීම සම්බන්ධ උත්තරයක් හම්බ වෙනවා කියලා. ඒක නිසයි ਸਰවඥාන්සේ නිතරම සතිපට්ඨාන වගේ සූත්‍ර තියෙන්නේ. ඉති අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති කියලා තමන් මේ වැඩි උෂ්ණක ඉඳලා ආනාපාන සතිය වඩපු වෙලාවක දැන් තමන්ගේ කය කොහොමද මේ භාවනාවට සම්බන්ධ වෙන්නේ කියලා දකින්න එක තව කෙනෙක් කුෂ්ණ නිසා සලුවකසා දාලා නැගිටලා ගිහිල්ලා චෝදනා කරනවා දකින්න. දකින්නට තේනවා යා මේ ධර්මයේ ප්‍රයෝජන ගත්තෙත් නැහැ. ඒ මන්දියට අනුන්ට දොස් කියලා අලුතෙන් කර්ම රැස් කර ගන්න. Taman ඒ විනෝඩ වැඩි උෂ්ණත්වයේ තියෙන තර භාවනා කළොත් කොහොමද කියලා බලලා කමඨාන් වார்த்தාවට කියනවා මට වෙනදාට වඩා ටිකක් හෝ මෙන්න මෙවැනි උෂ්ණ තත්ත්වයක භාවනා කරන්න හම්බුනායි කියලා මේ වෙනස කෙනෙකුට විශ්වාසය ඇති වෙන විදිහට කියලා දෙන්න බෑ භාවනා නොකරපු කෙනෙකුට. භාවනා නොකරපු කෙනෙක් ඕනම කෙනෙක් කරන ඕනම චෝදනාවකට යට වෙනවා. කිසිම චෝදනාවකට යට වෙන්න කමක් නැහැ. භාවනාවේ උත්තර තියෙන ඔය හැම එකටම. ඒක නිසා අපිට જાතියක් වශයෙන් හෝ වේවා. එහෙම නැත්නම් එන බාහිරින් එන කරදරයකදී හෝ වේවා මේ ආනාපාන සතිය මේ කායගත සතිය මුල් කරගෙන වඩන භාවිත කයක් ඇති කෙනෙකුට තියෙනවනම් ඒ උණුසුම සිසිලස බඩගින්න පිපාසාව මැසිමඳුරු උවදුරු කියන ඒවා ඒවා දුරු වෙන ස්වභාවය ආධුනිකයෙකුට නම් මම මුලින් කිව්වා වගේ දරා ගන්න අමාරුයි. නමුත් භවනා කර කර කරගෙන යනකොට ඒක කියන්න ඕන දෙයක්ද කියලා හිතෙන්නෙත් නැහැ. දියුණු භවනා කරන කෙනෙකුට. එයා දන්නවා මේක වෙලා තියෙනවා කියලා. නමුත් සරුවචනාංශ මේක කියනවා ආධුනිකයට උනන්දුවක් ඇති කරගන්න. පටන් ගන්නකොට නම් ඔය කාටවත් තේරෙන්නේ නැහැ. නමුත් මම කොච්චර කරලා තිබුණත් මම බලන්නේ ප්‍රශ්න දිහා ආධුනිකයෙක්ගේ පැත්තෙන්. ඒ නිසා ආධුනිකයෙකුට කියනවා අද නම් පොඩ්ඩක් සීතල කුණුසුමක් වෙනකොට ඕගොල්ලෝ සලු කසා දාලා නැගිටිනව ඇත්ත. එහෙනම් බඩගින්න පිපාසාවක් ආපු ගමන් චෝදනා කරනව ඇත්ත. නමුත් ආනාපාන සතිය කරන දිගටම කරගෙන කරගෙන යනකොට කමෝ හෝති. ඉවසන සුළු ගතිය. කන්ති කියලා මේකට වචනයක් තියෙනවා කන්ති පාරමිතාව කියලා. ඉතින් කන්ති පාරමිතාව පුරන්න වෙන මොකක්වත් ඕනේ ආනාපාන සතියෙම සිද්ධ වෙනවා. ඊට පස්සේ සහෝ කියන වචනයක් පාවිච්චි වෙනවා. සහති කියලා කියන දරනවා කියන එක අස අපිට උණුසුමක් දැන් ගින්න ඉන්නකින් කවුරු හරි පුච්චනවා. දැන් හඳු කුරක් ඇඟේ වැදලා පිච්චෙනවා. පිච්චෙනකොට අභාවිත මනසක් ඇති කෙනාගේ කය පිච්චෙනවා ඒකට. භාවිත මනසෙක් වෙනාට පිච්චෙන්නේ නැතුව හඳුන් කුරේ ගින්දර තියෙනවා. නමුත් Tamanට පිච්චීම බාර නොගෙන ඉන්න පුළුවන්. ඒ ඒ කමනියම් බන්තේ යාපනියම් කමනියම් යාපනියම් කියලා බුදුරජාණන්සේ අහනවා සාපේ මේ ආකාශයේ මහරතන් වහන්සේ මේ වේදනාවක් තියෙන ඔබට දරන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද කියලා. මෙච්චර අපි සැප දුක් අහනකොට අහන්නේ දරන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ උඹට අර සැප තියනවද මේ සැප තියනවා කියනකේ සාසනට අදි කතාවක් නෙමෙයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මට මේ වෙලාවේ දරන්න බෑ. මට ඉවසන්න බෑ නිසා කඳු කුර තිබාම පිච්චෙන ගතිය තියෙනවා. දරන්න පුළුවන් ඉවසන්න පුළුවන් ගතියක් තියෙනවා කියන උණුසුම සිසිලස තියෙනවා. ඒකෙන් හිත කරදර ගන්නෙ නෑ. හිත කරදර ගන්න ඒවයි ලෝකේ හැටි. ඉන්සයි බුරුමේ පන්දි ස්වාමීන් ළඟට ගිහිල්ලා කවුරුත් අහන්න යන්නේ නෑ. කොහොම ස්වාංශ සැපසනීප කියලා එහෙම ඇහුවොත් නේතරේ කියලා කියනවා. යැපෙන්න පුළුවන් කියනවා. එච්චරයි. ඒ ඒ ප්‍රශ්නවත් කැමති නෑ ස්වාංශය අහන්න. ඔය හුසෝදුකීම සඳ නෙවෙයි මයි ළඟට එන්නේ. මයි ළඟට ආවනම් කමටහන භාවනාවක් ගැන කතා කරපන්. වැඩි වෙලා හරි සෝතකමට ඇහුවොත් කොහොම ස්වාංශ සැපසනීප කියලා යැපෙන්න පුළුවන්. එච්චරයි. ඒ යැපෙන්න පුළුවන් කියලා කියන්නේ මේ භාවිත මනස නිසා පේනවා මේ කයේ කවදාකවත් සැපක් කියලා දෙයක් ඇත්තේ නැහැ. තියෙන හරියක් අපා දුකක් තියෙන්නේ. ඒ නිසා මේ සැප හොයන්න යන්න එපා වෙන්නේ නැහැ. දරන්න පුළුවන් නම්, ඉවසන්න පුළුවන් නම් භාවනා කරපන්. ඒක නිසා ඔය ඉස්සර දැන් ඉව නැහැ පේන්න කමත් වලට ගියාම කමතට ඕනම එකකට බුත්තෙට්ටු දෙනවා. කමති කොළ පාගනකොට හැන්දෑ පටන් අරගත්තාම හෙට උදේ වෙනකන් ඉතින් ගොං ගහනවා. ඒ ගොංග අහනකොට මුත්තිට දෙනවා. ඉතින් අර හිඟන්නෝ අහල්වාලේ ඉන්න බුබ්බඩියෝ ඇවිල්ලා වට වෙනවා කමතට මුත්තිට්ටු ගන්න. මුත්තිට්ටු කාලා පුදිනවා. ඉතින් පාරක් ටික දක්වනවා බුදින ඉන්න එක උඩට එනකොට. ඉතින් හරකත් යන්නේ නැහැ. පාගන්න බයයි මනුස්සයාට. ඉතින් අර මනුස්සයා හීනෙන් නැගිටලා දඟ ඊට පස්සේ කියනවා බත් කෑවනම් ගොංගහපන් බුදියන්න බෑ. ඉතින් ඌ කෙවිත අරගෙන හරකුන්න කියනවා බත් කෑවනම් ගාපම් බඩෝ ගීක තමයි අඬහැර පාන්නේ. ඒ නිසා ඒ ස්වාමීන් කියනවා ආහාර දිරවනවා නම් නිින්ද යනවා නම් භාවනා කරපන්. ආහාර දිරවන්නේ නැත්නම් නිින්ද යන්නේ නැත්නම් විතරයි භයානකම ලෙඩ දෙක මේ ලෝකේ තියෙන. ඉතුරු හැම වෙලාවෙම භාවනා කරන්න. එහෙම නැතු අපිට මේ හරියට මේ සමශීතෝෂ්ණ දේශගුණේ මේ මධ්‍යම ප්‍රදේශේ විතරක් භාවනා කරන්න පටන් අරගත්තොත් අදාකත් බහින්නේවත් නෑ වතුරට. එනිසා බහින කට්ටියගෙන් කියන්න පුළුවන් මේ මිනිස්සු මොකාටද මේ ඇවිල්ලා තියෙන්නේ භාවනා කරන්නද නිවන් දකින්නද එහෙම නැත්නම් ගෙදර වහලෙ තෙමෙන හින්දා භාවනා මධ්‍යස්ථාන වලට එනවද ආපහු යන්නේ නැති ටෝච් එක නැති හින්දාද නැත්නම් ඇත්තටම භාවනා කරන්න ඕනද කියලා බලන්න මුන්ටටම අපහසුකම් ටිකක් දීලා බලන්න දෙන්න ඕනේ එනකොට බලතැයි කවුද මිනිහා කවුද අමනුස්සයයි කියලා නිසා භාවනා කරන්න කරන්න කරන්න Tamante ලැබෙන ඒ දැරීමේ ශක්තිය ඒක අපිට මට්ටමට ගියාට පස්සේ කියන්න තරම් දෙයක් නෙවෙයි කියලා හිතන හැබැයි Tamante තේරෙන්නේ නැති විදිහට පුදුම දැරීමේ ශක්තියක් එනවා මේ සා විශාල සර්වඥතාඥානයක් ලබාගත් සර්වඥාන්සේ මේ වගේ දේවල් කායගත සති ආනිසංශයක් වශයෙන් පෙන්වන්නේ ආධුනිකයන්ට මේක හිතන්න බෑ නමුත් ඒක නිකම් වචනෙන් අහලා තියාගන්න තර්ක හිතට දාලා තියාගන්න කවදා හරි Tamanට තේරෙයි කරගෙන කරගෙන යනකොට එයා බුද්ධ පුත්‍රයෙක් බුද්ධ දුහිතෘකාවක් බවට බුදුරජාණන් වහන්සේ පුරුෂ ධම්ම සාර්ථී ගුණයක් පවත්වනවා අඹරලා ගන්න. එමෙසෝ කොතනින් පටන් ගත්තත් කමන්නේ භාවනා කරගෙන කරගෙන යනකොට ඒ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමේ මූලික ලක්ෂණ ටිකක් පෙන්වන්න පටන් ගන්නවා. ලකුණු දෙකක් පහළ වෙනවා. කවදාකවත් චෝදනා කරන්නෙත් නැහැ. කවදාකවත් ඉල්ලීමක් ඉල්ලන්නෙත් නැහැ. එච්චරයි. ඒ කියන්නේ යෝගාවචරේ. අපි කොතනක හරි කාට හරි චෝදනා කරා නම් ගේමට කැතයි. ගේමට කැතයි. ඉතින් කාට හරි චෝදනා කරා නම් සෞතුයි. බුද්ධ පුත්‍රයෙකුට සෞතුයි. ඒ කියන්නේ එයා දන්නේ එතෙන්දි කළ යුතු ඊගාට කරන්න ඕන වැඩේ මට කරන්න තියෙන දේ. එයා හිතනවා මේ චෝදනා කරලා අපිට මේක හදා ගන්න පුළුවන් වෙයි. අයිතිවාසිකම් ඉල්ල හදන්න පුළුවන් වෙයි කියලා. මට මතක නෑ ඒක මට කවුද කිව්වේ කියලා සරුවච්චන් වහන්සේ සිද්ධා මේ අපේ සරුවච්චන්හන්සේගේ පිය මහරජුරෝ පයින්කාරයෝ 10 දෙනෙක් යවලා කොච්චර දෝ දුරක් ගලාගෙන 12000ක් ශිෂ්‍ය පිරිසත් එක්ක පළවෙනි වතාවට කිඹුල්ලත්පුරයට වැඩම කරා 12000ක් සංඝයා කැලේ ඉන්නේ පියා රජුරෝ උදේ නැගිටපුවම දැහැටි දණ්ඩක් පූජා කරන්න කෙනෙක් හිටියේ නැහැ. වතුර ටිකක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. වැසිකිළියක් හදන්න දුන්නේ මේ වැසිකිළිය උතුරන්න ගියොත් කොච්චර ප්‍රශ්න කියලා බලන්න මේ 100කට 200කට. 12000ක් සංඝයා. දැහැටි දණ්ඩක් නැහැ, උණු වතුර නැහැ, ඇල් වතුර නැහැ, මොකක්වත් කරන්න දෙන්නේ නැහැ. දැන් උදේට කණ්ඩත් නැහැ. සර්වඥාන්සේ කල්පනා කළ බලුවා බුදු සිරිත අනුව මොකද කරන්න කියලා. පාත්‍රය අතර ගත්තා. මේක තමයි ආර්ය වංශ ප්‍රතිපදාව ගයක් ගයක් ගන්න පිරිසුදා වැඩියා. යශෝදරාව දැක්කේ මොකද්ද? මේ රජ වෙන්නේ ඉන්න රජපැටිය අද හිඟා කනවා. කොච්චර අපහසුරපත් වුණාද කියනවනම් දූවන ගිහිල්ලා කිව්වා පිය මහ රජුරන්ට ඕන පුත්‍රයා කරන වැඩේ යාම් බලන්න කවුඩුවෙන් යහවැත්තේ ගියක් ගියක් ගන්න හිඟා කනවායි කිය. පිය මහ රජුරන්ට එළියට බැස්සේ උඩුසලුව නැතුව ගෑනු කෙනෙක් එහෙම වුණා නම් නඩු. උඩසල්ව නැතුණ ගිල කිව්වා මොකද්ද මේ කරන විනාශය කියලා. නෑ නෑ අපි මේ වංශේ පවත්තමයි කිව්වා. මොකද්ද වංශේ අපි ඇවිල්ලා මහා සම්මත වංශේනේ. ඒකේ කවුද හිඟන්නේ නෑ නෑ ඔබතුමාගේ වංශේ මහා සම්පත රාජවංශේ අපේ වංශේ ආර්ය වංශේ. ආර්ය වංශේ කරන්නේ පිළිචුගා වඩින එක තමයි. ඊට පස්සේ කෝ ඒක හරියන්නේ යම් මාලිගන්නේ දැන් අද දවසේ බින්ද පාති ඉවරයි. අද බාර ගන්න බෑ ආරාධනාව කියලා. ඉතින් හිතන්න අපි යාළුවෝ ටිකක් කරන අපේ අපච්චි ගෙදරට ගියාට පස්සේ අපිට ඒ උණු වතුර ඇල්ල වතුර දෙන්න තෝ මොනවත් නැති වුණොත් එහෙම අපි කොච්චර වෙහෙසකටපත් වෙනවද කියලා අපේ නෑයෝ ඉදිරිය පිට යාළුවෝ ඉදිරිය පිට අපිට කියන දේ මෙච්චර පණිවිඩය කාර්යෝ දීලා එක්කෙනෙක්ගේවත් චෝදනා දැන් අපි ඔය හිතලා කිව්වට පොතකවත් නැහැනේ ඔහොම දෙයක් මේ 12000ක් සංඝයාත් එක්ක වැඩියට වැසිකිලි පාසුකම් උණු වතුර ඇල් වතුර දැහැටි දඬු මොකක්වත් නැහැ. පොඩ්ඩක් අපි හිතන්න ඕනේ අපි සර්වඥාන්සේ අනුගමනය කරන මේ රැස්වි දෙන නිසාමද නැත්නම් දෙතිසක් මහ පුරුෂ ලක්ෂණ තියෙන නිසාද නැත්නම් 80ක් ව්‍යංජන තියෙන නිසාද උඩින් යන්න පුළුවන් හින්දාද නෙමෙයි පොළවේ යන්න පුළුවන් හින්දා බුදුහාමුදුරන්ට පොළවේ යන්න පුළුවන් ඕන දෙයක් දරන්න පුළුවන් ඉතින් උංගවදෙන කියලා නෑ නෑ ඒක පාරමිතාවලින් ආපු එකක් එහෙම නැත්නම් මේ මහා බෝසතාණන් වහන්සේ අමුතුම ක්‍රමයකට ආපු කෙනෙක් කියලා නෑ ජාතක කතා කියලා බලන්න ඔක්කොම ගත්තේ කායගත සතිය හරහා ඒක නිසා අපි අද අරගෙන තියෙන මේ මූලික පියවර ගා පරාජිත දෙයක් වෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. අපිට දැනගන්න තියෙන්නේ මේක අඛණ්ඩව දිගට කළොත් ආශේවිතාය භාවිතාය බහුලීගතාය ආශ්‍රය කරන්න භාවනාවට දාන්න බහුලීගත කරන්න. යානි කතාවේ වත්තු කතාව. මේක තමන්ගේ වාහනේ කරගන්න. මේක තමන්ගේ උපරිම වස්තුව. උපේන ලද්ද දෙක බවටපත් කරන්න. සුසමාරද්ධාය මනාකොට අරඹන්න ඕනම වෙලාවක මේ කඩන්න වැටෙනවා. වැටෙනාට පස්සේ අලුතෙන් පටන් අරගන්න නිතරම ආධුනිකෙක් වාගේ අනුට්ඨිතාය ಪರಿචිතාය. නිතරම කොහේ මොනවා වුණත් කය ගැන හිත පිහිටවීම කය හාත්පස කරගත්ත හිත පිහිටවීම තියාගෙන ඉන්නවනම් ඒ කෙනාට මේ ආනිසංස ටික ලැබෙනවා. ඒක නිසා කාට ඔක්කත් මේක හේතු ගන්නන්න බෑ. හේතු ගන්නට කැමැතිත් නෑ. ලෝකයට ඕන කරලා තියෙන මේ අතට පේන අහුවෙන ප්‍රතිඵල. මේකේ තියෙන බොහෝ කල් ඇසුරු කිරීමෙන් ලැබෙනදී ඒක නිසා දෙන්න තියෙනවා නම් කාට හරි දෑවැද්දක් විදියට මේ වස්තුව තමයි දෙන්න. කාට හරි යාන වාහන අරන් දෙන්න ඕන නම් ආනපන සතිය කියලා දෙන්න. කාට හරි භාවිතා කරන්න ඕන දෙයක් තියෙනවා නම් ආනපන සතියේ මේ කායගත සතිය කියලා දෙන්න. නමුත් ඒක කියන්න බැරි තරම් අද මේ ලංකාවේ පවා හැම කෙනාම හොයනීට වෙලී ලේසිකම. ඉතින් සාකම් සාකච්ඡාවක් කරන්න ගියාම සංස ආ කායගත සතිය නැතුව වෙන වෙන වෙන මොනවාරි ලේසියෙන් ගන්න පුළුවන් එකක්. ඒක නරකද? ඇයි ඔය කියලා දෙන්නේ නැත්තේ? নানা ආකාර දේවල් කියනවා. මට තමාට දෙයියට අපින වචනත් කියවෙනවා අයවයිදී. ඉතින් මම දන්නා තරමින් කියනවා නෑ ඒක එකක්වත් කිරුවට වැරද්දක් නෑ. ඔව් හොඳ දේවල් කායගත සත්‍ය වඩා හොඳ දේ. ඒක අමාරු විකිනෙන්නේ නෑ. නෙල්ලි කියන පළතුර එච්චර විකිනෙන පළතුරක් නෙවෙයි. ඔය ගොඩාක් විටමින් C තියෙනවා. විටමින් C ගැහුවට පස්සේ ඔය හෙම්බිරිසා ලෙඩ රෝග එනවා අඩුයි. ඒ නිසා කායගත සත්‍ය කරගෙන යනවනම් එnde ende ende ende Tamanට කායික වශයෙන් සහ මානසික වශයෙන් තියෙන දැරීමේ ශක්තිය එනවා. අද මේ තියෙන බාහිර පරිසරය නිසා අපි එවැනි මේකට කියන්න පුළුවන් කෝකටත් අයිද කියලා. කොයි එකටත් උත්තර දෙන මේ කායගත සතිය තියේදී භාවනාවේදීත් අපි ලාමක දේවල් කරන්න හදනවා. වගේම කයේ සාහිතේ මොන ලෙඩක් ආවත් අපි කවදාකවත් හිතන්නේ මේක භාවනාවෙන් සුව කරන්න පුළුවන් කියලා. අපි මේ එක එකනා එක එකනා පස්සේ යන්න හදනවා. යන හැම ගමනකදීම මතක තියාගන්න බුදුහාමුදුරන්ගේ පිටුපානවා. යම් ප්‍රමාණයකට. ධර්මයට පිටුපානවා. අපේ මෙතෙක් කවුරුත් 2600ක් ගෙනාවු සංඝ රත්නයට අපි පිටුපානවා. අපේ සීලය පිළිබඳ අපිට විශ්වාසය නැති වෙනවා. ඒ නිසා කරන්න ඕනෙම ඌලියම සත්කාරයක් කරන්න. මොක කරුණා කළා මේ අපහසුතාවේදී කායගත සතිය කොහොමද තියෙන්නේ මගේ කය කොහොමද තියෙන්නේ කියන එක දැක ගන්න ගියොත් හිතන්න එපා ඒක මේ අහක යන දෙයක් කියලා ඒක තිරිසෙනෙකුටත් තේරෙනවා දෙයියන්ටත් තේරෙනවා බ්‍රහ්මයටත් තේරෙනවා මේ මිනිස්යා ලද manussාත්ම භාවය නිසිසේ පාවිච්චි කරනවායි කියලා නුබෝ කලක් යනකොට අබෞද්ධයට පවා තේරෙයි. පොඩි දරුවට පවා තේරෙයි මෙයාට මොන හරි කලබලයක් වෙච්ච ගමන් කායට හිත දාන ගතිය. ඉතින් මේක පුළුවන් නම් වඩන්න මේක පුළුවන් නම් දෙවෙනි પરම්පරාවට දෙන්න මේක දෑවැද්දක් කරගෙන කරන්න ගියොත් මේක මේ පුද්ගලයේ විමුක්තිය සඳහා යෙදුනට ජාතික ආර්ථිකයට බලපාන. ජාතික සංස්කෘතියට බලපාන. ඉතිහාසයේ තිබිච්ච දෙයක් අද විතර නොයවසනාසුළු සිංහලයේ ඉතිහාසයේ ඉඳලා පුදුමාකාර ඉවසිල්ලක් දුක් කරදර රාශියක් ඇවිල්ලා තියෙදි අපි මේ තනවාඩලා තියෙන මේ නටබුන්දියා බලනකොට පේනවා කොහෙන්ද මේ යෝධ වීර්ය යෝධ ශක්තිය ආවේ දාස් වැඩ කරලාද නැහැ මේ සිංහලයාගේ තිබුණ මේ ගතිය. ඒ නිසා තම තමන් මේ කරන වැඩේදී මේ තමන්ට හම්බෙච්ච මේ manussකය උත්තරම දේ වශයෙන් සලකලා හොඳම යාළුවා බවට පත් කරන හොඳම මිත්‍රයා බවට පත් කරගන්න යතහ යතාවා කායෝ පනීතෝ හෝති තතහ තතානම් පජානාති යම් යම් ආකාරයට කය පිහිටන්නේ ඒ ඒ ආකාරයට කය මෙනෙහි කිරීමේ කායගත සත්‍ය කරන්න එක වචනයක් එක්ක සාත සාගතා ඒක මිහිරියාවක් වශයෙන් ඒක ප්‍රනීත දෙයක් වශයෙන් කරන්න පටන් අරගත්තොත් ඒ ධර්ම කොටාසයට අභියෝග කරන කවුරුවක්වත් නැහැ. ඒ නිසා මේ පිරිසට යකින් ගොඩක් සතුටු වෙන්න පුළුවන් මේ වෙනකොට සෑහෙන කාලයක් ගත කරලා තිබුණ නිසා ඒකටම මේ තව ඩිංගිත්තක් මේ සුගර් කෝටින් එකක් දානවා වගේ මිහිරියාවක් එකතු කරන්නයි මේ මේ සාතසහගත කියන වචන එකතු කරේ. ඒක එකතු කරගත්තට පස්සේ තමයි මේ ගමනේ ප්‍රගතිය අත්දැක ගන්න පුළුවන් වෙයි. නිසා කායගත සතියෙම ඉස්සර කරගෙන අෂ්ටලෝක ධර්මයේ හරහා යන ගතිය දැනට Tamanට ඇති වෙලා තියෙන ප්‍රමාණය තේරෙයි කොච්චර Taman ඉස්සරට වැඩි ඉවසනවාද කියලා මෙන්න මේ ධර්මයේ හරහා බැලුවොත් ඒක ඒකාන්තයෙන්ම ඉදිරි ගමනට ගැම්මක් වෙනවා එසේම වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිර දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා. පොඩි හැමදේම ඉවර කරමු නේ. Thank you. කුසලේන යන්තං පදං අபிසමිච්ඡේ උජෝච සුජෝච සුවචෝච සමුදු අනතිමානි දුස්සකෝච සුභරෝච අම්පකිච්චෝච සල්ලෞක බුද්ධි සන්තින්ද්‍රියෝච නිපකෝච අම්පගම්බෝ නච්ච කුද්දං සමාචරිය කිංචියන විඤ්ඤෝ උත්තවදීයෝ සුඛිනෝ වාඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා පාන භූතන්ති තසාවා ස්ථාවරා වානවශේෂා මහන්තාවා මජ්ජිමාරස්සකානුකතුලා දිඨාවායේව අන්දිඨායේ ච ධූරේ අවිධූරේ භූතාවා සම්භවීය සීවා සබ්බේ සත්තා නාති මඤ්ඤේත කත්ත චිනං කංචි ව්‍යාරෝසනාපටි ඝසඤ්ඤා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡය මාතා යතානියං පුත්තං ආයුසායක පුත්ත මනුරක්ඛේ එවං පිසබ්බ භූතේසු මාන සංභාවයේ මෙත්තං ච සම්බ ලෝකස්මින් මාන සංභාවයේ අපරිමාණං බුද්ධං අදෝචතිරියං ච අසම්බාධං අසපත්තං තිත්තං චරං නිසින්නෝ වාසයානුවා විගත මිද්දෝ ඊතං සතින් අදිත්තේය බ්‍රහ්මමියතං විනාය ඉදමාව දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමීසු විනේයගේ ධම් ධාතු ගම්බ තේයං පුනරියති තී සත්තාච බුම්මත්තා දීවානාගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාදත්තාච බුම්මත්තා දීවානාගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මත්තා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං සර්වයන්සේ දුරු සියලුම දීපී ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා මේ ඥාතීන් මේ පින් ලබා සුවපත් වේවා සිද්ධිතුව මේ ඥාතීන්ටත් වේමු ඉදම් සුඛිතා හොන්තු ඥාතයෝ නිදං හුේ ඥාතියේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා ඉමින පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛාපමුච්ඡතු අද දිනේදී අපගේ ධර්ම සංසම්පාදයේ මෙම භාවනා වැඩසටහන මෙහෙවීම සඳහා වැඩ කරන්නට ලැබෙන්නේ මේ ත්‍රිගල නිස්සාරණ සේනාසනයේ වැඩ වාසය කරන උදේවිගම ධම්මජීවනායක ස්වාමීන් වහන්සේට ඒ වගේම මේ ත්‍රිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන සංඝරත්න ස්වාමීන් වහන්සේට අද දිනේදී මේ සිද්ධ කරන්න තියෙන උතුම් පින්කමේ අනන්ත ගුණ බලයේ හේතුක බැගෙන සේනායක ආම්බුරන් වහන්සේ සංඝරත්න ආම්බුරන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ ගෝධියකින් සසර දුකින් සසර සැපතුන් නිදහස් වී ලබන උතුම් නිවන් සුවය පසක් කර ගැනීමට මේ උතුම් පිටමත් සත්‍යයක් බලයක් ආශිර්වාදයක් වේවා කියලා සාදු සාදු සාදු තව තවත් මෙවැනි සාසනික මෙහෙවර කිරීමට බුද්ධ ශාසනයට කටයුතු කිරීමට අවශ්‍ය කරන්නා වූ ශක්තිය බලය වාසනාව නිදුක් නිරෝගී භාවයේ නිරුතුම් සින්කමින් සැලසේවා කියලා සාදු කියනවා අපි සියලු දෙනා නායක